අනංතා තානි නානානි දත්ත විද්දා අලංකරුං යාමුනි ධම්ම දේහං විශේෂ සෝභා ගුණ මජ්ජපේතා ශීලං වරං ඉන්දිය සංවරෝච මත්තා සිතා ජාගරිකානුයෝගෝ සද්ධායි දොත්තක් ප්‍රබවුත්තු තත්තං පරක්කමෝ තේව සතිමතිත සත්තානි දානානි චතානි මානි ඒකාන්ත ධම්මා තරණානි දන්නාති සාමන්ත සත්පුරුෂිනී පුරවකාංගෝ භාග්‍යවත්තු අරියත්තු සම්්‍යක් සම්බුද්ධ දසබලකාරී සර්වඥාණෝත්ථයන් වහන්සේ මහා කරුණාවෙන් ලෝකානුකම්පාවෙන් ලෝකයාගේ සිත සුවපිච්ච දේශනාකට වදාළ වටිනා ධර්මය මාතෘකාවකින් සබාවන් තේරෙන්නේ. සාමාන්‍යයෙන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ඉතාම වටිනා ශ්‍රේෂ්ඨ උතුම් ගුණයක් තමයි විද්‍යාධර්ම සම්පන්න ගුණය. මේ විද්‍යාධර්ම සම්පන්න ගුණයෙන් සර්වඥ මහන්සියගේ ත්‍රිවිද්‍යාව අර්ථ විද්‍යාව පසලොත් කරන ගන්න මනමින් සම්පූර්ණ කරමින් පාරමීත්වයෙන් උන්පත් කරපු ආකාරය දක්වමින් පැහැදිලි වෙන ඉතා වටිනා ශ්‍රේෂ්ඨ ගුණයක් තමයි විචාරණ සම්පන්න වෙන්නේ. ඒ ගුණයේ සාන්තිලා තමන්ගේ ඉතින් කුසාන්විත නිරූපක් කරගෙන පාරමී ධර්මයේ නිරූපක් කරගන්න අවස්ථාව ලැබෙනවා නම් මේ සැලසෙන අවස්ථාව නිකාවත්ම ශේෂ්ඨයි. ඒ නිසා ධර්මස්කරණය කරන වෙලාවේ ධර්ම ගෞරවයෙන් ධර්ම ශ්‍රවණය කරේ. ධර්මයේ සාමාන්‍ය මුක්ක් මාර්ගාන අපේ සංකාමයේදී ලෝභය, දේශය, මෝහය යටපත් බවට පත් වෙනවා. අලෝභය, අදේශය, අමෝහය කිස්මක වෙනවා. කිස්මක වෙනකොට අපේ සංකල්පනා විපාකත්ම පැහැදිලි වෙනවා. පැහැදිලි සංකල්පනාවකින් උතුම් කුසල අරමුණක් මුදුන්පත් කරගත්තාම අපේ ජීවිතයේ තියෙන වටිනාම සහනය සතුටෙන් ජීවිතේ පවත්වන්න පුළුවන් වාසනාවක් තියෙනවා. ඒ නිසා ධර්මයේ සමන්දී කෙලෙස් සකපක් කර උතුමන් වහන්සේලාගේ චරිත පිළිබඳව අපි නුවණින් සලකාගෙන ධර්මස්කරණය කරන ඒ ධර්මයේ ඥානෝචිත ධර්මයේ කරගෙන සිටෙහි ඒ ධර්මයේ ඥානෝචිතේ තුන අනුගමනය කරමින් අපට මෙලව සැනසීම පිණිස පරලොව සුඛ පිණිස සාන්ත ජීවන පිණිස ඒ කියන වචනාම කුණ්‍ය සත්‍ය බවටපත් වෙනවා කියන එක භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. එක්කා සරුවඥන් වහන්සේගේ ඉතාමත්ම ශ්‍රේෂ්ඨ ගුණාංගයක් තමයි ත්‍රිවිධාරාමී ස්වභාවය. ත්‍රිවිධාර කියලා මාතෘකාවෙන් හඳුන්වන්නේ කුබ්බේ නිවාස ඥානය, දීපකප්ප ඥානය, ආත්මක්කේ ඥානය කියන මේ ඥාන තුන. මේ නාම තුන සර්වඥයන් වහන්සේ තම මනරින් අවබෝධ කරගත්තා. ඒ වගේම ශ්‍රාවකයන් වහන්සේලාද මේ ඥාන අවබෝධ කරගත්තා. නමුත් සර්වඥයන් වහන්සේගේ ඥානයට කිසිවක් සම කරන්න පුළුවන් කමක් නැහැ. සර්වඥයන් වහන්සේගේ කුබ්බේ ඥාන ඥානෙ සාන්ති ශේෂයි. පුද්ගල නිවාඥානී කියලා කියන්නේ අතීතයේ ආත්මයන් සිහි කරන නුවණ. ඒ අතීත ආත්මයන් සිහි කරන නුවණෙහි විශේෂ කාර්යයන්ට විශේෂ ආකාරයක සිහි කරන්න පුළුවන් සම්පූර්ණ. දැන් සමහර ශ්‍රාවකයන්ට මේ ජීවිතේ පමණයි සිහි කරන්න පුළුවන්. සමහර ශ්‍රාවකයන්ට ආත්ම දෙකක්. සංහාරකාර කියන්නේ ආත්ම තුනක්. සංහාරකාර කියන්නේ ආත්ම හතරක්. පහක්. මේ විදිහට සීකරන්න පුළුවන්කම් තිබෙනවා. ඒ වගේම දැන් බාහිර ශාසනයෙන් බැහැර අන්නේ අයහත් පුළුවන් ආවර්ත වරුන්ද ශාසනයෙන් බැහැර පුළුවන් ශක්තිය තියෙනවා සාසයෙන් බැහැර වෙන්න ඇයි. ඉන්හාට බලන්න පුළුවන් කමක් නැහැ. දැන් මේ විදර්ශනා ඥාන සම්ප්‍රයුක්තව අරිවත් මාර්ගයේ නොලබපු නිසා කියන්නේ ඥානෙ ඉතින් ඉහාට යන්නේ නැහැ. හතරේ ස්ථානයෙන් ඉහාට යන්නේ නැහැ. සාසනයෙන් බැහැර වෙන්නේ නැහැ. බුදුඥාන වහන්සේගේ උත්සාහ කරවූ ආර්යයන් වහන්සේලාට පුළුවන් අසුමහා ශ්‍රාවකයන් වහන්සේලාට පුළුවන් පස්ස ලක්ෂයක් තිබුණා. ඒ වගේම ඊටත් වැඩිය අතිරේක ධර්මඥානය ලබාගත්ත උතුමන් වහන්සේලාට පුළුවන් ඉදිරියට. දැන් සාරිපුත්ත මහ රහතන් වහන්සේ පුළුවන් ඒකාසංකේය කල්පලක්ෂයක් විතරයි. මොගලන් මහ රහතන් වහන්සේ ඒකාසංකේය කල්පලක්ෂයක් විතරයි. අපේ බුදුරජාණන් වහන්සේ ළඟට දෙවසන්තේ කල්පලා ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒ වගේම ලෝකනාථ සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ කුම්භේ නිවාස ඥානය අතීතය සිහි කරන විට නාමයේ කෙරවල දකින්න. අනන්ත අපරිමාණ කාර්ය ඒ සර්වඥයන් වහන්සේට ඒ නාමයෙන් ඒ උතුම් ගුණය සම්පූර්ණ කරන්න පුළුවන්. ඒ නිසා ඒ ජාති කීපීමේදී ඒ ජාතිය පිළිබඳව තමන්ගේ කල්පයේ පිළිබඳව ආත්මයේ පිළිබඳව නම පිළිබඳව ගම පිළිබඳව හැසිරිච්ච ආකාරය පිළිබඳව ගත්ත ආහාර පාන පිළිබඳව ඇසුරු කරපු අය පිළිබඳව පුදුමාකාර විදිහට ගැඹුරු නොවන සර්වඥාන වහන්සේට ඒ සීකරා ඉතින් අන්නේ මේ වාගේ ඥාන සත්‍යය සර්වඥයන් වහන්සේට පෙර කඳ පිළිවෙත දන්නා නුවණින් සර්වඥයන් වහන්සේගේ උබ්බේ නිවාස ඥානය පිළිබඳව අතීතයේ සිහි කරන විට සීමාවක් නැතුව සිහි කරන්න පුළුවන් වාසනා සත්‍යයේ පිළිවෙත. ඒ වගේම සර්වඥයන් වහන්සේට පුළුවන් දිබ්බ සත්‍ය ඥානය සත්‍යයන් උපදින මරණ ස්වභාවය නුවණින් දැකලා ඒ සත්‍යයන්ගේ ස්වභාවය ප්‍රකාශිතපත් කරනවා. මේ ලෝකේ ජීවත් වෙන එහෙම නැත්නම් සංසාරේ ගමන් කරන අය කායින් චරිත කරමින්, වාචික දුක්තරිත කරමින්, මනෝ දුක්තරිත කරමින් අනන්ත අපරිමාණ කාලයක් සංසාර ගමනේහි දුගතිවල ඉපදී ඉපදී මෙලි මෙලි කාලය ගත කරනවා. තා සංසාරයේ ගමන් කරන පිට කාය සුතරිත, වාචී සුතරිත, මනෝ සුතරිත මේ ධර්මයන් මුත්තේ කුසල් අනුමුල වල යෙදিলা ඒ සත්‍යෝ සුගති ලෝකවල ඉපදී ඉපදී මෙලි මෙලි යම් ස්වභාවයතියි. දුගතියේ පිළිදී මෙරි මෙරි යන ස්වභාවයක් තියෙනවා සුගතියේ පිළිදී මෙරි මෙරි යන ස්වභාවයක් තියෙනවා මෙන්න මේ ස්වභාවය සර්වඥ මහන්සේ ඒ ඒ සත්‍යයන්ගේ සම්තාන් තුළ පවතින පෙරගත් කුසලාසල කර්ම ශක්තිය අනුව ඉපදීපදී මෙරි මෙරි යන ස්වභාවය නුවණින් දකින්න. ඒ නුවණින් දැකීම උපාසකෙන් කියලා කියනවා ගෙවල් දෙකක් දෙපැත්තෙන් තියෙනවා. දොරවල් එක පැත්තකම තියෙනවා. මේ එක දොරකින් එළියට ඇවිල්ලා ඉස්සරහා ගෙදර අනිත් දොරෙන් ඇතුළට යනවා. මේ පැත්තේ ගෙදරින් එළියට ඇවිල්ලා ඉස්සරහා ගෙදර දොරෙන් ඇතුළට යනවා. අර ගෙවල් දෙකේ ඉන්න මනුස්සයෝ රාග මෙහාට මාරු වෙනවා. එතකොට මේ මාර්ගයෙන්කොට පිටය යනවා අර ආවන් පිටට කියන මේ මෙහි පිටට කියන කියන මාර්ගයෙන්කොට ඒ අය තම තමන්ගේ සුමුදතාවයන මාර්ගයෙන් ජීවත් වෙනවා. අන්න ඒ වගේ කියනවා සරුවත්යන් වහන්සේගේ මේ දිව්‍ය ශක්තිය. දේවල් දෙකේ ඉන්නේ දෙකොල්ල දෙකකින් දොරවල් වලින් මාරු වෙනවා වගේ කියනවා සරුවත්යන් වහන්සේගේ බුදුන් වහන්සේ අර සුතරිත ධර්ම කරපු අය විචරිත ධර්ම කරපු අය මේ දෙගොල්ලම මෙලි මෙලි ඉපදෙන ස්වභාවයෙන් අර දෙවල් දෙවල් දෙකේ අය මාර්ග වෙනවා වගේ සර්වඥයන් වහන්සේගේ නුවණට දකින්න පුළුවන්. අන්න ඒ වාගේ ඥාන සත්‍යයක් සර්වඥ රාජෝත්තමයන් වහන්සේ කියනවා. ඒ සත්‍යයන්ගේ ත්‍ෘති උත්පත්ති දෙක මනමින් ගන්නා නුවණින් සර්වඥයන් වහන්සේට සාමිකව සම කරන්න පුළුවන් කමක් නෑ. ඒ වගේම සර්වඥයන් වහන්සේ නම සම කරන හැටි. ඊළඟට සර්වඥයන් වහන්සේගේ උතුම් ඥානය තමයි අරිහත්යෙන් ලබාගත් ආසවක්ඛේ ඥානය. සියලුම ආශ්‍රව ධර්මයන් හේකොට සංසාර ගමනේ විමාවට පත් කරමින් සර්වඥයන් වහන්සේ ආසවක්ඛේ ඥානෙ ලැබුවේ ලෝකුරා සම්මා සම්බුද්ධත්වයට. ඒ නිසා අනිත් කෙනෙක් ආසවක්ඛේ ඥානෙ නිවන් අවබෝධ කරගන්නකොට තාත් බෝධියෙන් හෝ පසේ බුද්ධත්වයෙන් හෝ නිවන් අවබෝධ කරගන්නවට බැදී කුරුවේ ඥාන සත්‍යයක් සර්වඥයන් වහන්සේගේ ආසවක්ඛේ ඥානෙ කිව්widetilde. සියලුම ආත්ම ධර්මයන් වාසනා සත්‍යයක් නැති කරමින් සමාධනා ශක්තිය උපදවා ගනිමින් ආසවක්කේ ඥානයෙන් සියලුම ආශ්‍රය ධර්මයන් සංසාර ගමන නිවාඩපත් කරලා ඒ උතුම් සම්මා සම්බුද්ධත්වයට ලැබෙනවා. ඉතින් මෙවැනි ස්වභාවයෙන් යුක්ත සර්වඥ මාර්ගයේ මේ ඥාන තුනට කියනවා ත්‍රිවිද්‍යාව කියලා. බුද්ධේ ඥාන ඥානය, දීප්තක ඥානය, ආසවක්ඛේ ඥානය කියන්නේ මෙන්න මේ ඥාන තුන. ඒ වගේම සර්වඥයන් වහන්සේ අත්ත අවිඥාවන්ගෙන් සමන්නාගත. ඒ කියන්නේ ඥාන අටකින් සමන්නාගත වෙනවා. අත්ත විද්‍යාවන්ගෙන් සමන්නාගතයි කියන්නේ. අත්ත විද්‍යාවන්ගෙන් සමන්නාගත වුණ සර්වඥයන් වහන්සේ නුවණින් අපි දැරුවොත් ඒ සරුවත්යන් වහන්සේගේ ඥානය විදර්ශනා ඥානෙ, මනෝමය ඥානෙ, ඉද්ධි විඥානය, දිබ්බසෝත ඥානය, පරිත්‍ත්‍ය විඥාන ඥානය ආ අර උබ්බේ නිවාස ඥානය, දිබ්බසක් ඥානය, ආත්මක්ෂේ ඥානය කියන මෙන්න මේ ඥාන අට. මෙන්න මේ ඥාන අටෙන් සර්වඥයන් වහන්සේ ඉතාමත්ම ශ්‍රේෂ්ඨයි. ශ්‍රාවකයන් මේ ඥාන ලැබුණා. ඒ ශ්‍රාවකයන් සම කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා සර්වඥයන් වහන්සේගේ උතුම් ගුණය තාමත්ම ශ්‍රේෂ්ඨාකාරයෙන් අපට හඳුනා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට අනුවා ගැනීමේදී උසන් ලනුන් මුදුන්පත් කර ගැනීමේදී තම තමාගේ අදහස් ප්‍රාර්ථනා මුදුන්පත් වෙන ආකාරයෙන් මේ කුසල් ධර්ම මුදුන්පත් වෙනවා. අරමේන තියෙන විදර්ශනා ඥාන. විදර්ශනා ඥානය කියන එක අපි දැන් මේ සිහි කරන විදර්ශනා ඥානය නෙමෙයි. භාග්‍යවතුන් වහන්සේගේ විදර්ශනා ඥානය සාත්ම ශ්‍රේෂ්ඨයි. දැන් අපි කියනවා මේ සියලු දේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියන ත්‍රිලක්ෂණයට හරවලා විදර්ශනා කරනවා. ඒ කියුණු තරමින් විදර්ශනාව සම්පූර්ණ නැහැ. අපි මේ කියු කරන්නේ. අවබෝධයෙන් ගත්ත දර්ශනා ඥානිකම ඉතාමත්ම ශ්‍රේෂ්ඨ. ගැඹුරින් අත්ත සමාපත්තිලාභයේ සංත අවිඥා සහිත කවිත්‍ය ධ්‍යාන සමාධියේ සම වෙනවා. ඒ කරුවක්යන් වහන්සේ නාම රූප සම්මර්ථනය ඉතාමත්ම ශ්‍රේෂ්ඨ ආකාරයෙන් පිළිගයි. ලෝකේ කිසිම කෙනෙකු නොකරපු විනාශනා ඥාන සත්‍යය කරුවක්යන් රාජෝත්තමයන් වහන්සේ විදර්ශනා ඥානෙ කියනකොට සම්මතන ඥානෙ, උද්‍යාවේ ඥානෙ, මංග ඥානෙ, බය ඥානෙ, ආදීනව ඥානෙ, නිබ්බිදා ඥානෙ, මුංජක උපකාමිතා ඥානෙ, පටිසංකාර ඥානෙ, සංකාර උපේක්ෂා ඥානෙ, අනුලෝභ ඥානෙ කියන මේ ඥාන ටික. අනුපිළිවෙලින් සාමත්ම පැහැදිලි ආකාරයෙන් අවබෝධ කරගන්න. සම්මතන ඥානයේ කියනකොට නාම රූප ධර්මයන්ගේ හේතු ප්‍රත්‍ය නාම දර්ශනාකාරයෙන් අවබෝධ කරගන්න. නාම රූප ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම විද්‍යාව ඥානයෙන් සම්පූර්ණ කරනවා. නාම රූප ධර්මයන්ගේ විදීම මඟ ඥානයෙන් කරනවා. නාම රූප ධර්මයන්ගේ ඇතිවීම බය දන්නානෝ බයපත්තා ඥානයෙන් කරනවා. ඒ වගේම නාම රූප ධර්මයන්ගේ ආධිනවේ නාම රූප ධර්මයන් කෙරෙහි නිපිලා පළකිරීම නාම රූප ධර්මයන්ගෙන් සිත මුදවා ගැනීම මුන්තිකාමිතානානි නාම රූප ධර්මයන්ගේ චිත්ත පරම්පරාව ඒ වගේම නාම රූප ධර්මයන්ගේ සංකාර උපේක්ෂාවෙන් මධ්‍යම ස්වභාවයෙන් උපේක්ෂාවෙන් නාම රූප සම්මර්ෂණය කිරීම ඒ වගේම අනුලෝම ඥානෙ සුත්තව ඒට අනුව බලමින් විදර්ශනා සංකේත ධාමත්ම චේෂ්ඨාකාරයෙන් ඊනානිය සම්පූර්ණ කරගන්න. ඒ වගේම සර්වඥයන් වහන්සේ මනෝමය ඥානින් සමන්නාගත වේ. මනෝමය ඥානය කියනකොට ඒ අර්ථ සමාපත්තිලාමේ අභිඥා පාදක සතුත්‍ය ඥානයේ සමවැදිච්ච සර්වඥ රාජෝත්තමයන් වහන්සේට පුළුවන් මනෝමය ඥානයෙන් තමන්ගේ කයින් තවත් කයක් මොකද අර පොකුවක් ඇතුලේ තියෙන කියලා ගන්න අඩුව. Tamange ශරීරයේ තුලින්ම සර්වත් යන මහන්සියට මනකින් පුළුවන් මනෝමය ඉක්මන. බෝසත් ප්‍රභාවයේ මනෝමය දානාදී සම්පූර්ණ කරපු උතුම් මහන්සියලාට බෝසත්ෝත්තමයන් වහන්සේලාට මේවා තාමත්ම දීකින් සම්පූර්ණ කරා. මනෝ වේදනා. ඒක ඉදාමත්ම ශේෂය. ඊළඟට ජීවිදනානි. විකෘණ විකෘණ විද්‍යාවත් එක්ක එන ජීවිදනානි. මේ ජීවිදනානි ශාකයන්ට ලබන්න පුළුවන්. නම් සරුවත් යන මහන්සියගේ ජීවිදනාමයට සම කරන්න පුළුවන් කමක් නැහැ. සරුවත් යන මහන්සියේ ඉද්ධිවිද ඥානයෙන් ඕනම බලගතු දෙයක් Taman වහන්සේට කරන්න පුළුවන්. ශාරීරිකත් වශයෙන් මවා ගන්න පුළුවන්. ඒ වගේම එක පිටසක් වශයෙන් හඳුන්වන්න පුළුවන්. ඒ වගේ හිතේ ඒකී භාවයක්, හයිස්වරේ භාවයක් භාග්‍යවතුන් වහන්සේගේ සංකාණය තුළ තියෙනවා. දැන් ඉතිවිද ඥානී කාර්යයන් වාසේ වශයෙන් උත්තර පන්තිතු ස්වාමීන් වහන්සේ, ඉන්දෝල බාරද්වාර මහරහතන් වහන්සේ පිළිඳවත් මහ රහතන් වහන්සේ එයයි මේ ඉදිරි ඥානි සාමත්ම හේත් ඇටියට පාඨමනේ බෑ. නමුත් පරිවර්තන වහන්සේ ඔක්කොම ප්‍රතික්ෂේප කරා. ශ්‍රාවකයන් ප්‍රාතිහාර්ය පාන. ඒ ප්‍රාතිහාර්ය පාන තාපරයේහි කෙනෙක් පහදවාගෙන සිව්පස්සේ ලබනවා නම් ඒක අනාත්ම බුද්ධ ශාසනයේට බාධාවක් වෙනවා කියලා ඒ සියලු දේ සාධින් ගන්නවා. නමුත් පරිවර්තන මහන්සියට මේ ඉදිවිදනානේ ඉතාමත්ම ශේෂයි. විද්‍යෙන් සමන් මහන්සියට ඕනම දෙයක් කරන්න පුළුවන් ශක්තිය කියන්නේ සමන් මහන්සිය වගේ විද්‍යෙන් දැන් විදාම අභිධර්ම දේශනා කරන වෙලාව. දේශනා පවත්වන නියමිත පුදුරුව මම නම් ධර්ම දේශනා කරන්න අදිස්ථාන කරන විද්‍යෙන් තමන් වහන්සේ පිටපාද වෙන ධර්ම වන්දන නැවත දෙන්න යනතුරු ධර්ම දේශනා පවත්වනවා. අනේ ඒ වගේ සරුවත්යන් වහන්සේගේ ඉදිරි ඥානයේ උදාමත්ම ශේෂය. ශේෂාකාරයෙන් පවත්වන්න පුළුවන්. ඊළඟට භාග්‍යවතුන් වහන්සේගේ දිබ්බසෝත ඥානය. දිබ්බසෝත ඥානය කියලා කියන්නේ ඕනම දෙයක් අහන්න පුළුවන් නුවණ. දැන් අපි යම් යම් දේවල් අහනවා. ඒ වගේ නෙමෙයි දිබ්බසෝත ඥානයේ ඕනම ලෝකේ තුන් ලෝකේ තියෙන ඕනම තැනක යම් දෙයක් තාමත්ම සිව් ආකාරයෙන් හෝ යම් එහෙම ප්‍රමාණයක් තියෙනවා නම් ඒක කරුවක් යන වහන්සේගේ දෙත උත්තර දෙන්නේ. ඉතින් දෙවියන්ගේ කර්මයන්ගේ දිව්‍ය ලෝක භක්ම ලෝක වල බව කියන සත්‍යයන් නාමයන් කියලා මැනවි සරුවචන රූපයේද ප්‍රත්‍යක්ෂ කරගන්න අහන්න පුළුවන් ඕනම දෙයක්. ඕන තැනක ඉඳලා ඕනම දෙයක් අහන්න පුළුවන්. ශ්‍රාවකීන් වහන්සේලාට පුළුවන් නම් සරුවචන වහන්සේට සමකලන්න පුළුවන්කමක් නෑ. ඒ නිසා අනුන්ගේ ඕනම දෙයක් ඉතාම සියුම් ආකාරයෙන් සරුවචන වහන්සේට ලෝකයේ තියෙන ඕනම දෙයක් අහන්න පුළුවන් ශක්තිය තියෙනවා. නිදේශෝත්න. ඒ වගේම පරිත්‍ත්‍ය විඥාන විඥාන. මේ පරිත්‍ත්‍ය විඥාන විඥානීය ඊතාත්ම ශේෂ්ඨාගාමී අනුන්ගේ සිත් බලන්න පුළුවන් සත්‍යයේ සරුවැටෙන මහන්සිය. එනිසා මේ වාගේ සත්‍යයක් සරුවැටෙන ආධිත්‍යමයන් මහන්සියට ලැබෙන්නේ අනාමත් කාලයක් තිස්සේ සිදු කරගත්ත පාරමී සත්‍යයමයි. අනාගතමත් කාලයක් තමන් වහන්සේගේ සිත පාරිශුද්ධත්වයට පත් කරමින් අත්ත සමාපatti අභිඥා පාදක ධ්‍යානවලට සමවැදීදී තමන්ගේ චිත්ත පාරිශුද්ධිය ධාම පිරිසු ආකාරයෙන් නිවැරදි කරගත්තා. නිරවුල් කරගත්තා. පිරිසිදු කරගත්තා. පිරිසිදු කරගෙන එන නිසා සරුවත්යන් වහන්සේට ඕනම අවස්ථාවකදී ඕනම කෙනෙකුගේ සංකාමයේ පවතින සෑම සිටිවිල්ලක්ම දකින්න පුළුවන් ශක්තිය තියෙනවා. අරපිට විඥානඥාන මේ නාමයේ සාමත්ම තේස්නාකාරී සර්වඥන් වහන්සේ දකින්න නිසායි ඒ සිතට අනුකූලව ධර්ම දේශනා පවත්තා. ඒ සිතට අනුකූලව කර්මස්ථානීය ලැබේ. ඒ නිසා ඒ පරිපේත ගැළපෙන නිසි කර්මස්ථානයේ නිසි ධර්ම අනුශාසනාව නිසි හැටියටම සම්පූර්ණ කරලා දෙන්නේ සරුවත් නිරායෝත්තමයන් වහන්සේ. දෙවෙනි බුදු කෙනෙක් හා සමාන සිය කාර්යපුත් මහ රහතන් වහන්සේටවත් ඒ ශක්තිය ලබා දෙන්නේ නැහැ. ඒ නිසා සරුවත්යන් වහන්සේ තමයි අනුන්ගේ සිත් බලලා පරිචිත්ත විඥානයේ ඒ සත්‍යයන්ගේ හදවතට තමන් වහන්සේගේ අත්ත සමාපත්තිලාභී ඒ අභිඥාකාරක චතුත්ථ ධානයේ සමාදිවි කෙනෙකුගේ సంతානිය තුළ පවතින පිළිසිදු ලේදාතු අරමුණු කරගෙන අර సంతානිය පවතින පිටිවිලි සියල්ලම සර්වඥයන් වහන්සේට ලැබෙනවා. අන්නේ දකපු ආකාරයෙන් තමයි සෑම මොහොතක් පාසාම නිසියාකාරවම ඒ ආවාදන් සාසනාවෙන් නිසිහැට දීලා සත්‍යය සුඛයටපත් කරනවා. සත්‍යය නිවනටපත් කරනවා. ඒ වගේම සත්‍යය දුකින් මුදවනවා. දැන් දුකේට යන්න ඉන්න අය සුඛයට පමුණනවා. ඒ වගේම බුද්ධ ධර්ම සංඝ කියන රත්නත්‍රයේ සමයවන සෝවාන් සකදාගාමී අනාගාමී අරියත් කියන මඟඵල පිළිවෙලින් ඒ අවබෝධ කළ යුතු ධර්මය භාග්‍ය සම්පන්නතාවයන්ව හැම අධර්මයක්ම අවබෝධ කරවා දීමේ ශක්තිය සර්වඥයන් වහන්සේ ඒ නිසා එවැනි පරිචිත්ත විඥාන ඥානී සර්වඥයන් වහන්සේ සමන්නාය. ඒ කියන්නේ රාගේ හිතක්කාව, දේශ හිතක්කාව, මෝහ හිතක්කාව. කාමයේ නැති, දේශේ නැති, මෝහේ නැති හිතක්කාව. එයාගේ හිත හැකිලිලා දෙනවා නම්, විසිරීලා දෙනවා නම්, හිත වැඩෙනවා නම්, මහාගත සිතක් නම්, ඒ වගේම අනුත්තර සිතක් නම්, මේ ඔක්කොම සදවත් යන වහන්සේ දා. ඒ වගේම සමාධි සිත, අසමාධි වෙන සිත, ඒ වගේම කෙලෙසුන්ගෙන් සිත, මිදිච්ච හිත, කෙලෙසුන්ගෙන් හිත මිදෙන්නේ නැති සිත, මේවා කොහොමද අර කෙනෙකුගේ సంతානයේ පවතින දාර්ශනිකාරයේ චිත්ත පරම්පරාව අතරක් නෑ කණ්ඩෝම අවබෝධ කරගන්න පුළුවන් වාසනා ශක්තිය. අන්න ඒ වාසනා ශක්තිය සරුවත් රාජෝත්තමයන් වහන්සේට මැනවින් තිබුණා. අන්න ඒ මැනවින් තිබුණ නිසායි පංචිත්ත විඥාන ඥානයේ සරුවත් යන වහන්සේ සමන්නාගතයි කියන්නේ. ඒ වගේම ඊළඟට අර කුබ්බේ නිවාස ඥානය නිර්ගාම ඥානය ආස්වාක්කේ ඥානය කියන මෙන්න මේ ඥාන තුනක්. එතෙන් එකතු වෙච්චාම සර්වඥයන් වහන්සේ අත්ථ සමාපත්තිලාදීව මේ ඥානයෙන් ලැබුවා. විවිද්‍යා අර්ථ සමාපatti ලැබුවා කියලා කියන්නේ ඒක. අන්න ඒ වාගේ ඥාන ශක්තිය ਸਰවඥන් වහන්සේ ලැබුවා. ඒකට ਸਰවඥන් වහන්සේ මේ වාගේ ඥාන ශක්තියක් ලැබුවේ විද්‍යාවෙන් අට අෂ්ට විද්‍යාවෙන් සමන්නාගත වුණේ නිකන් නෙවෙයි. මේක එකපාර ලබන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒකට සංසාරයේදී කළ යුතු ඉතා වටිනා ශ්‍රේෂ්ඨ ධර්ම ධර්ම 15ක් තියෙනවා. මෙන්න මේ 15 මනමින් සම්පූර්ණ කළොත් තමයි ඔය ත්‍රිවිද්‍යා අෂ්ට විද්‍යා ධර්මයෙන් ලබන්න පුළුවන්. සර්වඥන් වහන්සේ බෝසතාණන් වහන්සේ කාලේ පාරමී පුරන කාලය තුල මේ ධර්මයන් ධාත්ම ශේෂ්ඨාකාරයෙන් සම්පූර්ණ කරා. ඒ කියන්නේ අපලොස්සන් ධර්ම. අපලොස්සන් ධර්මයන් වශයෙන් හඳුන්වනකොට සීලය වශයෙන් පන්නේ කාමෝක්ඛ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, බෝධිනී මාත්‍රාධිකාරයේ ජාගරිකානියෝගය, සද්ධාව, හිලිය, උත්කප්පය, බෞසුතභාවය, ආරම්භ වීර්ය, සතිය, නුවණ ඊළඟට පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි කියන ධ්‍යාන හතර. මෙන්න මේ සමධර්ම 15 බෝසතාණන් වහන්සේ ධාමත්ම ශේෂ්ඨාකාරයෙන් සතරදී සම්පූර්ණ කළා. ඒ කියන්නේ සම්බුද්ධ ශාසනවලදී දැන් බෝසතාණන් වහන්සේ භාවනිකත්වයේ මුදුන්පත් කරන කාලය තුල ඒ සත්සංකේය කල්පලක්ෂයේ තුල නවාසංකේය කල්පලක්ෂයේ තුල සාරාසංකේය කල්පලක්ෂයේ තුල තමන් වහන්සේ පාරමිත සම්පූර්ණ කරන කාලය තුල සම්බුද්ධ ශාසනය අලක්ෂ 12000 28ක් සාතන වලදී මේ පත්‍ය තමන් වහන්සේ සුරුක පුරුදු කළා භාවිතා කරා. ඒ භාවිතා කරපු ශක්තිය තමයි මේ ධර්මය අවබෝධ කරගන්න මාර්ගයයි. දැන් සීලිය වශයෙන් මේ සාසන වලදී ඉතාමත්ම ශ්‍රේෂ්ඨාකාරයෙන් තමන් වහන්සේගේ සීලය මනමින් සම්පූර්ණ සතු පාරිශුද්ධ සීලයෙන් සම්පූර්ණ කළා. නැයි ශික්ෂාපද ගරුකෙන් තමන් වහන්සේ ඒවා සීල දේ සම්පූර්ණ කළා කරුවත් වහන්සේලාගේ ධර්මයෙන් බොහොම මුදලින් ශික්ෂා ගරුත්වයෙන් පිළිඅරගෙන වටිනාකාරයකින් මේ ශික්ෂාපද ගරුත්වයෙන් සීල ආරක්ෂා කරගත්තා. ඒ වගේම සර්වඥ මහන්සේ තමන් මහන්සියගේ පාරිශුද්ධිය සඳහා ඉන්දිය සංවරය තාමත් නැමෙමින් ආරක්ෂා කරගත්තා. ඒ කියන්නේ දැන් අපි සීලයක් සමාදන් වෙනකොට ශේෂ්ඨාකාරයෙන් ඒ අරමුණ මුදුන්පත් වෙනවා නම් සතපාරු සුද්ධි සීලයෙන්ම මනමින් සම්පූර්ණ කරලා තිබුණත් වඩාම ශේෂ්ඨයි. මෙතන සඳහන් කරන්නේ කාර්මික සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය දෙක ඉතාමත්ම බලවත්. ඒ ශික්ෂා ගරුත්වයෙන් ආරක්ෂා කරනවා නම් ඒක ඉතාමත්ම හොඳින් හිතනවා. ඒ වගේම අපේ හිතට කෙලෙස් උපදින්නේ ඔය ඉන්ද්‍රිය ධර්මයෙන් කියන්නේ. ඇයි? කනින්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන් මේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ සිතින් උපදින. ඒ උපදින කෙලෙස් ඒ පංචේන්ද්‍රයන් අරමුණු කරගෙන ගන්නකොට සමහර අය ගන්නේ ලෝභයෙන්, දේශයෙන්, මෝහයෙන්. සමහර අය ගන්නවා අලෝභයෙන්, අදේශයෙන්, අමෝහයෙන්. ඒ අරමුණු ගන්න. අරමුණු ගන්නකොට ලෝභයෙන්, දේශයෙන්, මෝහයෙන් ගත්ත අසංවර බවට පත් වෙන කෙලෙස් උපදිනවා. ඒ වගේම අලෝභයෙන්, අද්වේෂයෙන්, අමෝහයෙන් අරමුණ ගත්තොත් කෙලෙස් උපදින්නේ නැතුව ඒ අරමුණ වල යථා ශක්තිය උපදවා ගන්න පුළුවන් අරමුණේ ස්වභාවය අපිට තේරුම් ගන්න පුළුවන් ශක්තිය ලැබෙනවා. එතකොට සිහිය ඒ අරමුණත් එක්ක එකතු වෙනවා. නුවණ ඒ අරමුණත් එක්ක එකතු වෙනවා. සිහියයි නුවණයි දෙක එකතු වෙනකොට තමන්ට ඒ අරමුණු කෙරෙහි හැලීමකින්, ගැටීමකින්, මුලා වීමකින් තොරව අලෝභ, අගේත, අමෝහ කියන මේ උතුම් කුසල අරමුණු තුන මුල් කරගෙන වටිනාකාරයේදී ඒ ධර්මයේ තියෙන යථා ස්වභාවය තේරුම් අරගෙන නුවණින් ක්‍රියාකාරීත්වයේ සිටින්න කරන්න පුළුවන්. එහෙම යොමු කරනකොට හොඳ ඥාන ශක්තිය බලවත් විදිහට ඉස්මතු වෙනවා. අන්නේ ඉස්මතු වෙන නිසායි අපේ මේ පංචේන්ද්‍රයන් සංවර කරගන්නේ. මොන බෝසතාණන් වහන්සේ මේ පංචේන්ද්‍රයන් ඉතාම ශේෂ්ඨාකාරයේදී සම්පූර්ණ කරගෙන ආපු නිසායි ඒ ත්‍රිවිද්‍යා අෂ්ට විද්‍යාව ගැන. එදා පාතිමොක්ක සංවර සීලය ඉන්දිය සංවර සීලයක් කියන මෙන්න මේ දෙක කර්ම ධර්මවලින් පුරු කරගෙන ආවා. ඊළඟට බෝධිනී මාත්‍රාධිකාරයේ කියන්නේ ආහාර ගන්නකොට ඒක නුවණින් කලකාගෙන Tamanට ගැළපෙන ආහාරය ගැළපෙන තරමට පමණයි ගන්න. ජීවි ප්‍රයත්නක පමණ ඉලෙස්වලින් තොරව එය අරුණි ආහාර පාන ගන්න. දැන් බාහිර ලෝකයේ ආහාර ගන්නකොට මේ විදිහේ අදහස් මුදුන්පත් කරගෙන ආහාර ගන්න සමහර අය ලස්සන වෙයි. හැඟ වඩා ගන්න. ඉන්දිය අඩුපාඩුකම් සම්පූර්ණ කර ගන්න. කායික ශක්තිය ලැබෙයි. මේ විදිහේ මද භාවය වර්ධනය කර ගන්න. මේ වාගේ නොඑක් විදිහේ අදහස් ඇතුව ආහාර පාන නොඑක් විදිහට ගන්න. ඒ ගන්න ආහාර වලින් සමහර ඒවා උත්සන්න වීමෙන් නොයෙක් විදිහේ රෝගාබාධ හැදෙන්න තියෙනවා. දැන පමණින් දැනට සුදුසු හැටියට ආහාරය අපි නුවණින් සලකාගෙන ප්‍රතිවේක්ෂාවයි. මම මේ ආහාරය ගන්නෙ මද වැඩිම පිළිසවත්, එලඟ අලංකාර කිරීම පිළිසවත් නෙමෙයි. ගම්දරුවන් වශයෙන් සෙල්ලම් පිළිසවත් නෙමෙයි. මගේ මේ ජීවිතයේ පැවැත්ම පිණිස ඒ පැරණි බඩගිනි වේදනාව සංසිද්ධ වීම පිණිස අලුත් බඩගිනි වේදනා නොපද වීම පිණිස සාධන ධර්මචර්යාව ආරක්ෂා කර ගැනීම පිණිස සාසනීය පැවැත්ම පිණිස නිවන් අවබෝධ කර ගැනීමට පාරමී ගුණ දිනු කර ගැනීම පිණිස මම මේ ආහාරයේ දිවි පැවැත්ම දෙසයි ගන්න. කෙලෙස් වලින් තොර. අන්න ඒ වගේ ඒ ගන්න ආහාරයේ කිහිම වලින් ගත්තාම කායික හා මානසික නිරෝගී සුව ලැබෙන්න හේතුවක් වෙනවා. ඒ නිසා බෝධිනී මාත්‍රාසිකාවය හොඳට බෝසතාණන් වහන්සේ සිදු කළා. ලද පමණින් සතුට වෙමින් ජීවිත කාර්මී ශක්තිය මුදුන්පත් කරගෙන ආපු නිසා බුද්ධත්වයේ ලබලා තමන් වහන්සේ ලෝකයාට ආගත්ත දෙමින් ඒ බෝධිනී මාත්‍රාසිකාවේ සාමත්ම තේස්කාකාරී හොඳා. දිව්‍ය බෝධිනී ලැබුණා කාර්ය භෝජනී ලැබුණා අර දුප්පත් අසරණ අයගේ භෝජනයක් ලැබුණා සමසතුටින් වින්දනය කරමින් භාවිතා කරමින් ඒ සම්ම ධර්මයේ මෙහෙමින් සම්පූර්ණ කරගත්තා. ඒ වගේම ජාගරිකාණ්ඩයෝ ජාගරිකාණ්ඩයෝගේ කියන්නේ නිදි දුරු කරමින් පංච නීවරණයන් නැතපත් කරමින් සිහියෙන් නුවණින් යුක්තව වාසය ලිපි හැටියට ධාර්මිකාන් යෝගය වශයෙන් සම්පූර්ණ කරගන්න. බුදුරජාණන් වහන්සේගේ ධාර්මිකාන් යෝගය අනිත් අයගේ ධාර්මිකාන් යෝගයට සම කරන්න බෑ. ඊටාමත්ම චේතයි දිනතරිය. අන්නේ දිනතරියාවේදී මධ්‍යම රාත්‍රියේහි හැර අනිත් සෑම නිදන කාලේ හැර. يعني රාත්‍රී 10 ඉඳන් 2 වෙනකම්. ඒ කාලයේ හැර අනිත් සෑම අවස්ථාවකදීම පංච නීවරණයන් යටපත් කරමින් සිහිය පිටවාගෙන කාලය ගත කරනවා නම් නිදුරු කරමින් අන්න ජාගරිකාන යෝගී. අන්නේ ජාගරිකාන යෝගී ඥානම අපේ දිවිපැවැත්ම තියෙනවා. ඒක මනමින් සම්පූර්ණ කරගත්ත නිසායි සමන් වහන්සේගේ පාරමී සත්‍යයෙන් මුදුන්පත් කරගෙන මේ කුසල සත්‍යයෙන් මුදුන්පත් කරගත්තා. අන්නේ කුසල සත් කරගත්ත උසල කුසල ශක්තිය තුලින් තමයි මේ පාරමී ගුණය දිනු කරගන්නා දිනතරියා මතින් භාග්‍යවතුන් වහන්සේ අරියන් කාලේ යෝබලා වදාරන ඉන් පස්සේ උදේ වරුවේම දවල් වෙනා වෙනකන් උදේ උදේ කාලේ කුලේ වත්ක කිච්ච මැනින් සම්පූර්ණ කරා සම්පූර්ණ කරන ඒ ඉන්නේ සෑම කෙනෙකුටම අර්ථයෙන් ධර්මයෙන් අවවාද අනුශාසනාදී යහපත්ම දුක දෙමග නිවන්මඟ පහදා දෙමින් ඉන්ද පාරිකාරිකාවාදී ඇතිලා ලෝකයා අනුමෝදනා ධර්ම දේශනා පවත්වන උදේ කාලේ නිසි බුද්ධ කෘත්‍යය සම්පූර්ණ කරනවා. කිසිම හැකියාවක් නැහැ. ඒ වගේම ඊළඟට දවල් දාණය දෙකන සුගතෝ ආදී අනුශාසනා කරලා සන්දේ සමයේ 6 වෙනතුරු පස්චාබස්ස කිච්ච. 12න් පස්සේ කාලය. ඒ කාලය තුන ළඟට පැමිණෙන වික්ෂු වික්ෂුණී උපාසක උපාසිකා කියන මේ සිව්වනක් පිළිකේ ධර්ම දේශනා ධර්ම සාකච්ඡා කර්මදාන දීම මේ පිළියේ දේවල විදී වාසය කරයි. වාසය කරන නිසි ආකාරවම අවස පය වෙනකම් සිදු කරයි. ඊළඟට මාස 6 ඉඳන් රාත්‍රී 10 දක්වා పూర్ව යාමයේ ඒ పూర్ව යාමය කාලයකට කරන්නේ ස්වාමීන් වහන්සේලා වෙනුවෙන්. මේ ස්වාමීන් වහන්සේලාට සත්‍යම් දූපෝ ධර්ම දේශනා කරමින් ධර්ම සාකච්ඡා කරමින් කර්තාන් දෙමින් එක් බුද්ධ කුත්තේ పూర్ව යාමයේ සම්පූර්ණ කරන රාත්‍රී 10. එනම් රාත්‍රී 10 ඉඳන් රාත්‍රී 2 දක්වා මධ්‍යම යාමයේ දෙවියන් සහිත මහොන්ට ධර්ම දේශනා කරනවා ඒ කාලේ කිසිම හැකියාවක් නැහැ. විශේෂයෙන් සම්පූර්ණ කරලා බුද්ධ කෘත්‍යය සම්පූර්ණ කරනවා. රාත්‍රී දෙකේ ඉඳන් දේශන 6 වෙනිතුරු මේ කාලය සර්වඥන් වහන්සේ කොටස් තුනකට බෙදෙනවා. රාත්‍රී දෙකේ ඉඳන් 3:20 දක්වා තමන් වහන්සේ සක්මන් භාවනාවේ අලුයම් කාලයේ 3:20 ඉඳන් 4:40 දක්වා සමාන ආනන්දයේ සිහිනුවණින් සින්න සේයාවෙන් සැරවේ. පැය විනාඩි 20කට මේ කාලයේ තුල තමයි සරුවත් යන වහන්සේ ගන්න විවේකය. ඉන් පස්සේ කායේ සිත්තම් ආය දක්වා තුන් ලෝකයේ ඉන්න සියලු සත්‍යයන් කෙරෙහි අතන මහා කරුණාවෙන් ඒ සත්‍යයන් පිළිත වෙන්නේ කොහොමද කියලා නුවණින් බලන්න. මේ බුද්ධ පුත්‍රය මනමින් සම්පූර්ණ කරපු ධාර්මික අනුභවයෙන් ශ්‍රේෂ්ඨත්වයට පත්ුනේ සර්වඥාණන් වහන්සේ. ඒ මොකද අර බෝධිසත්ව කාලයේදී මේ කෘත්‍ය තරක් නෑ අඛණ්ඩව සිද්ධ කරා. මනමින් කළා. කාලසටහන කවදාවත් හදන්නේ. නිසි හැටියට සම්පූර්ණ කරා. ඒ නිසා බුද්ධ කෘත්‍යයක් නිසි හැටියට කරා. ඒ නිසා ඒ කාලේ තුල ජාගතිකාමියෝගේ කාලය ගත කරනවා කියලා කියන්නේ දැන් සරුවඥන් වහන්සේගේ සංස්ථානේ කෙලෙස් නැහැ. සීල දේ සංසිඳව. ඒ නිසා කිසියම් බයක්කයක් නැහැ සරුවඥන්. අනිත් අයගේ සංස්ථානවල මේ ජාගතිකාම නිරෝධය බලපවත්වනවා. ඒ නිසා මධ්‍යම ගාමයේ හැරෙන් හැම අවස්ථාවකදීම පංච නීවරණයන් යටපත් කරලා සිහි නුවණින් යුක්තව කාලයකට කරන්න පුළුවන් නම් අනජාගරිකානුයෝගී තියෙනවා. ඒ නිසා අපරතෝසේ කාර්මී පුරාවෙන් දිනු කරගත්ත නිසා ඉන් ශේෂ්ඨත්වයට පත් වෙනවා. ඒ වගේම සර්වඥයන් වහන්සේ ස්වභාවයෙන් යුක්තයි. අතීත සම්බුද්ධ සාමුනවලදී බුද්ධ ධර්ම සංගතියේ රත්නත්‍රයේ කෙනෙහි කර්මඵල විශ්වාසයේ කෙනෙහි නිරව පරිවෘද්ධ කෙනෙහි සම්මාදිට්ඨි ප්‍රඥාවෙන් යුක්තයි නුවණින් පාරමී සත්‍යයේ මුදුන්පත් කරගත් නිසා සර්වඥන් වහන්සේට අතීතයේ පහළ වෙච්ච සියලුම සර්වඥන් වහන්සේලාගේ සත්‍යයේ ඒකාන්ත සත්‍යය. සත්‍යයෙන් පිළිගන්න. ධර්මයක් පිළිගන්න. සාමක පිළිසත් මෙනෙමින් පිළිගන්න. කර්මඵල විශ්වාසයක් මෙනෙමින් පිළිගන්න. වැඩි මෙනෙමින් පිළිගන්න සර්වඥන් වහන්සේගේ ශ්‍රද්ධාව ඉතාමත්ම ශ්‍රේෂ්ඨයි. පැහැදීම ඒ සද්ධාව විදිහටම භාග්‍යවතුන් වහන්සේලාගේ සම්පන්න කියලා තියෙනවා. සද්ධාන ලක්ෂණ සද්ධා, සංසාරණ ලක්ෂණ සද්ධා, සංස්කම්බල ලක්ෂණ සද්ධා, ඕකප්පණ සද්ධා, ආපද සද්ධා, අධිගම සද්ධා කියන කොටස් වලින් පෙන්නනවා. ඒවා සියලුම ආකාරයෙන් සම්පූර්ණ කරනවා. ආගම සද්ධාම නිත්‍ය හැටියටම බුද්ධත්වයේ ලබන්න පැතුම් මොහොතේ පටන් බෝධි මණ්ඩලයේදී බුද්ධත්වයේ ලබනතුරු තමන්ගේ ශ්‍රකීය సంతානය තුල පවතින සද්ධාර්මයි ආගම සද්ධා. බෝසතාණන් වහන්සේලා නිය සියතින් විෂයාකාරයව සම්පූර්ණ කරන්න පුළුවන් වාසනා ශක්තිය තිබේ. මේ සද්ධාමෙන් යුක්ත. ඒ වගේම සර්වඥයන් වහන්සේලා හැම වෙලෙම හිරියොත්ප්ප දෙකෙන් යුක්තයි. ඒ කියන්නේ පාපයේ මෙච්චා බය හොඳවන්නේ අය අතරින් සරුවත්යන් වහන්සේලාගේ సంతානෙ තාමත්ම ශ්‍රේෂ්ඨයි. ඒ නිසා සරුවත්යන් වහන්සේලාගේ චිතන කවදාවත් මේ පාප සිතිවිල්ලක් පහළ වෙන්නේ නැහැ. නමුත් පාප සිතිවිල්ලට ලැජ්ජාබය උපදවාගෙන ජීවිතය පවත්වන්න පුළුවන් වාසනා ගුණය පිළිකුල් කරන ස්වභාවයක් තියෙනවා. ඒ පාප ධර්මයන් පිළිකුල් කරන සම්භාවය ඉරියව් ලක්ෂණ දෙක ඉස්මතු කරමින් වටිනා සම්නිකත්වය දියුණු කරගන්න. ඉතින් මෙන්න මේ වාගේ ඒ ස්වභාවයක් තියෙනවා. ඒ වගේම සර්වඥන් වහන්සේගේ බෞසුත භාවය බෞසුත භාවයෙන් කෙනෙකුට සම කරන්න බෑ. සර්වඥන් වහන්සේ නමකටමයි සර්වඥන් වහන්සේගේ බෞසුත භාවය සම කරන්නේ. අන්නේ සම කරන ස්වභාවයෙන් බුදුරජාණන් වහන්සේගේ සංස්ථානීය තාම කිසේයි. ඒ කියන්නේ අනන්ත අපරිමාණ කාර්යයක් තිස්සේ සාසනවලදී දීපිටක ධර්මයේ නිසයාකාරව සම්පූර්ණ කරමින් හතර පාරමී ගුණ පුරණ කාලයේ භාෂා 100ක පරිවර්තනය නිසයාකාරව සම්පූර්ණ කරන ඒ වෙලේ කියන සෑම ධර්මයක්ම ගැඹුරින් ගැඹුරටම නුවණින් වටහාගෙන පාරමී ශක්තියෙන් මුදුන්පත් කෙරේ. ඒ නිසා ධර්ම සත්‍යයේ සරුවත්යන් වහන්සේගේ ඉතාම බෞද්ධ ස්වභාවයක් තියෙනවා. ශ්‍රාවකයන් සත්‍යයේ බෞද්ධ ස්වභාවයක් තියෙනවා නම් සරුවත්යන් වහන්සේගේ බෞද්ධ ස්වභාවයට සම කරන්න පුළුවන් කම නැහැ. ඒ ඒ වගේ තත්ත්වයකට පත් වෙනවා. ඒ වගේම භාග්‍යතුන් වහන්සේගේ අනාත්ම වීර්යය. වීර්ය සතරාකාරයෙන් පවතිනකොට සතර සම්‍යක් ප්‍රධාන වීමේම යුක්තයි. කවදාවත් හැකිලෙන ස්වභාවයක් නැහැ. පරිවර්තයන් වහන්සේලා බෝධි මණ්ඩලයේදී චතුරාංග සමන්නාගත වීදී බන්දපරයන්ගේ ප්‍රකාරයෙන් බුදු වෙන වෙලාවේ මම බුද්ධත්වයට පත්ලා නිසක් මෙතනින් නැගිටින්නේ නැහැ කියන චේතනා අදිස්ථාන බල පිටවාගෙන වාඩිනේ ඒ වාඩින්නේ බෝසතාණන් වහන්සේට ඒ සියලු හේතු ධර්මයන් යටපත් කරලා ලෝකුරා බුද්ධත්වයේ ලබන්න වාසනා ශක්තිය ලැබෙනවා. ඒ වාසනා ශක්තිය ලැබුණු මොහොතේ පටන් බුද්ධ පරිණවාණය දක්වාම සියලුම බුද්ධ කෘත්‍යයන් කිසිම හැකියාවක් නැතුව සිදුදා. මේක උස්නයි මේක සීතලයි මේක කියන භාග්‍යවතුන් වහන්සේ තේමකක් නැහැ. ඒ සියලුම කායික හා මානසික නීතියක හා සමානවම සෑම තැනකදීම සෑම ඉරියව්වකදීම අඩුවක් නැතුව අංග සම්පූර්ණව මනරින් සම්පූර්ණ කරන්න වාසනා සත්‍ය සර්වඥයන් වහන්සේගේ අනිත්‍යවයන්ද ආරිකාකයන් වහන්සේලාට විශේෂයෙන්ම තීකලා අනෙක් වික්ෂු වික්ෂුණී උපාසක උපාසකයන්ගේ මේ සිවණක් පිළිබඳ මේකේ ඒකත් ජීවිතය නැහැ. එලෙස බහුල නිසා. ඒක සතර සම්‍යක් ප්‍රදාන වීර්ය විෂයාකාරවම සම්පූර්ණ කරපු උත්තරයක් තමයි. ඒ වගේම සර්වඥයන් වහන්සේගේ සිහිය. ඊතාත්ම චේතය. සතර සතිපට්ඨාන ධර්මයන් නිසි හැටියටම උතුමන් වහන්සේගේ සම්පන්නය තුළ පිළිගන්නේ. කිසිම දවසක අසීහියෙන් කටයුතු කරපු දවසක් සරුවචෙන් මහන්සිගෙන කාය කර්මයක් කළා නම් සිහිය නුවණ පෙරටු කොටගෙන වාචික කර්මයක් කළා නම් සිහිය නුවණ පෙරටු කොටගෙන කාය කර්මයක් කළා නම් සිහිය නුවණ පෙරටු කොටගෙන මනෝ කර්මයක් ඒවා හැම ක්‍රියාවක්ම සිහි නුවණ ඇතුවම සිදු කරලා භාග්‍යතුන් ඒ නිසා කාය වේදනාවකදී කායાनुපස්සනාවෙන් හෝ වේදනානුපස්සනාවෙන් හෝ චිත්තානුපස්සනාවෙන් හෝ ධම්මානුපස්සනාවෙන් කාය ගත කරනවා නම් ඒ සියලුම දේවල් නිසි හැටියටම සත්‍යානුලෝකිකවම සර්වඥයන් වහන්සේගේ సంతානේ මේ ධර්මයේ පිළිගන්නේ. ඊටම නිසා සති යෙන්නුත් අය අතරින් ඉතාමත්ම ශ්‍රේෂ්ඨත්වයේ භාග්‍යතුන් වහන්සේ තියෙනවා. ඒකට ආනන්ද ස්වාමීන් වහන්සේටත් ඒ වගේම ශේෂ්ඨත්වයක් තිබුණා. නමුත් සාරවත්යන් වහන්සේගේ සියයට සමාන නැහැ. නමුත් මුළු ත්‍රිපිටක ධර්මයේ සාරවත්යන් වහන්සේ දෙසූ පරිද්දෙන්න නිසි හැටියට සිහි කරන සංගායනාවේදී ඉදිරිපත් කළ ආනන්ද ස්වාමීන් වහන්සේ ධර්ම භාණ්ඩාගාරික වශයෙන් නම දැන්නේ අර ධර්ම දෙකේ මෞසුකයන් අතරින් ශ්‍රේෂ්ඨත්වයට පත් වුණා භාග්‍යවතුන් වහන්සේ හැර. ඉතින් ඒවා මොකද අර සතරදී කරගත්ත කර්ම ධර්මයන්ගෙන් පුරුදු වීම පුරුදු වීම. පුරුදු වීම තුලින් ලබාගත් ආනිසංස. ඉතින් එවැනි ආනිසංසය සරුවත්යන් වහන්සේට අපාරමිතා පුරුණ කාලය තුල මැනවින් සිහිය පිහිටවාගෙන කටයුතු කරපු නිසා ඒ ශක්තිය පුදුම. ඒ වගේම සරුවත්යන් වහන්සේගේ ප්‍රඥාව ඉතාමත්ම තේක්කයි. හැම වෙලෙම සතු සම්පජාණයෙන් යුක්තයි. හැකිලීමක් නැහැ. සාර්ථක සම්පජාණයෙන්, සප්පාය සම්පජාණයෙන්, ගෝචර සම්පජාණයෙන්, අසම්මෝ සම්පජාණයෙන් කියන මේ හතරෙන් නිසියතියෙම බල පිහිටවාගෙන වාසය කළේ සර්වඥාගෞතමයන් වහන්සේ. සර්වඥයන් වහන්සේගේ ප්‍රඥාව සමබරන්ද ඒ වගේම සරුවත්යන් වහන්සේ නමක් හැර වෙන කෙනෙකුට සම කරන්න පුළුවන් කමක් නැහැ. ඊට වැඩි ශ්‍රේෂ්ඨත්වයේ දරාගෙන ප්‍රඥාව දියුණු කරපු කෙනෙක් ලෝකේ සිටියේ නැහැ. ඒ නිසා සරුවත්යන් වහන්සේගේ ප්‍රඥාව ඉතාමත්ම ශ්‍රේෂ්ඨයි. ශ්‍රේෂ්ඨාකාරයෙන්ම ප්‍රඥා චෛතසිකය බලපවත්න බලපවත්න්නේ සරුවත්යන් වහන්සේගේ සම්පතයි. ශ්‍රාවකයන්ට ඒවා නිතිපට සංඝයන් වහන්සේලාට ඒ සරුවත්යන් වහන්සේට සම කරන්න පුළුවන් කමක් නැහැ. ඊළඟට සරුවත්යන් වහන්සේ ලබාපු ප්‍රථම ඥානෙ, ဒုတိ ය ඥානෙ, තතිය ඥානෙ, චතුර්ථ ඥානෙ. සරුවත්යන් වහන්සේගේ ඥානෙ අනිත් කෙනෙකුගේ ඥානෙ සම කරන්න බැහැ. ධ්‍යානං එකයි අවබෝධ කරගන්න ධර්මයක් එකයි නමුත් ඥාන සත්‍යයන්ව ධ්‍යානෙ ලැබු ආකාරයේ සම කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා එකමා සමාන ඥාන ලැබුවාගේ ඥාන ශක්තියෙන් සර්වඥයන් වහන්සේ ඊටාවත්ම ශේෂයි. පළවෙනි ඥානයේ ලැබෙනුනේ එකක් විදාගේ ඉතිපෙරකතාලයිට පළවෙනි ඥාන සමාධිය අනිත් අයගේ සමාධියට වැඩිය ඊටාම ශේෂයි. ශේෂත්වයෙන් ශේෂයි. දුක්ඛ ඥානයට ආව, අධ්‍යාත්ම ඥානයට ආව, චතුත්ථ ඥානයට ආව මේ ධ්‍යාන හතරම නිසි හැටියට සම්පූර්ණ කළේ සර්වඥයන් වහන්සේගේ ඥාන ශක්තිය බලවත් වූ ආකාරයෙන් කෙනෙකුට සම කරන්න බැරි හැටියට ඒ සර්වඥයන් වහන්සේ නමකටම සම කරන්න පුළුවන් වෙන හැටියට අවබෝධ කරගත්තා. මෙන්න මේ ධර්මයන් අවබෝධ කරගත්ත නිසායි සර්වඥයන් වහන්සේට කියන්නේ ධර්ම ධර්මයන්ගෙන් සමන්නාගතයි කියන්නේ. කියන්නේ කාර්මික සංවරයේ ඉන්දිය සංවරයේ භෝජන මාත්‍රාතිකාවේ ජාගත්කාණ යෝගයේ ශ්‍රද්ධාව නිලිය සත්‍යයේ බෞද්ධ භාවයේ ආරම්භ වීදිය සතිය ප්‍රඥාව පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි කියන මේ ධ්‍යාන හතර මෙන්න මේ කර්ම ධර්මයන් මෙහෙමින් සරුවත්යන් වහන්සේ සම්පූර්ණ කළා ඒ සම්පූර්ණ කරගත්ත නිසා සරුවත්යන් වහන්සේට ඉතාමත් තේස්නාකාරයෙන් මේ ධර්මයන් මැනවින් ඒ විද්‍යාසංකේ කල්පලක්ෂයේ තුල කර්ම ධර්මයන් වශයෙන් මැනවින් සම්පූර්ණ කරගෙන ආවා. ඒ ආબોධ කරගත්ත නිසායි ඒ ශක්තිය බලයෙන් තමයි මේ විද්‍යා වන් ලබන්න හේතුනේ. අෂ්ට විද්‍යාවන් ලබන්න හේතුනේ. ඒවා මැනවින් සම්පූර්ණ කරගත්තා. සම්පූර්ණ කරගත්ත නිසා සර්වඥයන් වහන්සේ තාමත්ම ශේෂ්ඨාකාරයෙන් මේ කුසල ධර්ම මුදුපත් කරගත්තා. ඒ අරමුණු කරගත්ත නිසායි මේ කුසල කර්තේ බලවත් වූයේ තමන් වහන්සේගේ පාරමී ශක්තියෙන් මුදුපත් කරගන්න මේ කර්ම ධර්මයන් 15 එකතේම උපකාර වුණා පාරමී ධර්මයෙන් හැටියට. ඉතින් ඒවා අපි ආදර්ශයට අරගෙන ඒ ධර්මයේ තුලින් ලබන පුණ්‍ය ශක්තියයි මේ වාගේ දියුණු කරගන්න වාසනා ශක්තිය ලැබෙන්නේ. ඒ නිසා මේ වාගේ උපන් අරමුණු මුදුන්පත් කරගන්න අපි වාසනා ශක්තිය ඇති කරගන්න. ඇති කරගන්න නිසායි කරුවඥන් වහන්සේට මේ වාගේ උතුම් ගුණයකින් සමන්නාගත උත්මයන් වහන්සේගේ සාසන දිනුව සාසන බලය පාවු කරගන්න අවස්ථාවක් සලසා ගන්න ලැබෙනවා. ඒසයි බුදුරජාණන් වහන්සේ මේ විදිහේ ඒ ධර්මයෙන් සමන්නාලක නිසා උතුම් කුසල ශක්තියෙන් සමන්නාලක වෙන්නේ. ඒ නිසා මේ වාගේ කුසල අනුමුදුන්පත් කරගෙන පාරමී ශක්තියක් උදුම්පත් කරගන්න ලැබෙන වටිනා පුණ්‍ය ශක්තියක් දිනු කරගන්න අවස්ථාව සලසා ගන්න ලැබෙනවා. ඒකයි මේ වාගේ ධර්මයක් ලෝකයේ දේශනා කළේ සර්වඥ මහත්මයාගේ පාරමී ගුණයේ පාරමී ශක්තියට අපි নমස්කාර පූර්ව নমස්කාර කරමින් ඒ ධර්මයේ මාර්ගයේ ගමන් කරමින් අපට කවදා නමුත් මේ සත්‍ය උපදවාගෙන ධර්මයේ දැනුම ලබාගෙන පාරමී ගුණ දිනු කරගෙන සාර්ථකීය බෝධිඥානයන්ගෙන් සාන්ත නිවන් සුව ලබන්න අපිට මේ කුසලයේ පිහිටෙන්නේ උපකාරයි. ඉතින් මේ වාගේ ගුණ සීකරනකොට බුදුඥානන් වහන්සේ මේ උතුම් ගුණය පිළිබඳව අපේ නුවණින් සතුව අන්නේ වාගේ උතුම් ගුණයක් අපේ සංකාමී දිනු කරගන්න අපි නාශ ගන්නවා. නාශ ගන්නේ සර්වඥ වහන්සේගේ ධර්මයේ තුලින් අපට සාධාරණ පාරමී සත්‍ය මුදුන්පත් කරගන්න ලැබෙනවා. ඒ පාරමී සත්‍ය මුදුන්පත් කරගත්තාම අපට කවදාහරි මේ කොටමින් ඊතරව ලබන ලෝකෝත්තර නිවනින් දැනෙන්න අපට ඒ වාසනාවුනේ ලැබෙනවා. අන්නේ වාසනාවුනේයි අපි දිනු කරගන්න මහන්සි ගත්තේ. ඉතින් අන්නේ වාගේ උතුම් කුසල සත්‍යයක් දිනු කරගන්න අපට අවස්ථාවක් ලැබෙනවා කියන ආකාරයෙන් තමයි අර ධර්මයේ මුල් කරගෙන අපි ධර්මස්කරණය කරන්න අවස්ථාව ලබාගෙන දැන් මේ මොහොතේ වටිනා ධර්මයකට සම්බන්ධීමට අවස්ථාව සකසා ගත්තී. ඉතින් මේ ගුණය පිළිබඳව නුවණින් මේ සිටි මාත්‍රකාටික පමණක් වශයෙන් සඳහන් කරගන්න ඉන්නේ ඒ නාමවලදී ලබාගත් ශක්තිය, විධානාකු සාසනික ශේරය ගැන අපි නුවණින් කල්පනා කළොත් එහෙම එකක් ගැන කියන්න කියනවා බුලාංගය. අන්නේ සත්‍ය අපි උපදවා ගන්න ආකාරයේ නුවණින් කරකාගෙන සරුවත්යන් වහන්සේ ගැන සිහි කරනකොට පුදුම සත්‍යයක් පුදුම බලයක් අපේ හිතට එනවා. අන්නේ හිතට එන නිසායි මේ සත්‍යයෙන් මුදුන්පත් කරගන්න මේ ගාථාවෙන් පැහැදිලි කළේ. ඉතින් මේ ගාථාවෙන් පැහැදිලි කළේ දේශනා කළේ මේ ධර්මයේ නාම සමන්ගේ සාසන කාලයේ තුළ ඒ විදර්ශනා ඥාන, මනෝමය ඥාන, ඉන්ද්‍රිය ඥාන, විද්‍යුත් ඥාන, පරිත්‍ත්‍ය ඥාන ඥාන, උක්කේ නිවාස ඥාන ආදී ඥානය අවබෝධ කර ගැනීමේ වාසනාවක්. ඉතින් ඒ වගේ ගුණ සත්‍යය දිනු කරගන්න අපි මානසික ගන්නවා. මානසික අරගෙන කුසල ධර්ම මුදුන්පත් කරගන්න සාසනික අභිවෘද්ධිය ඇති කරගන්න වාසනා ගුණේ උදා වේවා කියන ප්‍රාර්ථනාවෙන් මේ කුසල ධර්ම මුදුන්පත් කරගන්න අවස්ථාව සලසා ගැනීමෙන් අදත් ඒ විදිහට කරන් මේ මොහොත දක්වා සිද්ධ කරගත්ත සියලු කුසල සංකේ විකලාන භාවනයේ තම තමන්ගේ ජීවිතයට ස්ථාප කරගත්ත පුණ්‍ය ශක්තියක් වශයෙන් අද දවසේ සිදු කරගන්න මේ උදාකර පුණ්‍ය ශක්තිය අපට අන්තිම ධර්මයෙන් ආවාදන් සාසනාදී යහපත් මඟ සුගති මඟ නිවන් මඟ පාදා දෙමින් අනුශාසනා කළ අපවත් වේවදාන හේතුම කරකටේ ස්වාමීන් වහන්සේලාට මේ කුසලයේ පිණි අනුමෝදන් වේවා සුගති සංඛ්‍යාවක් ලබා ගාමිනී පුරාගෙන සාන්ත නිවන් සුවම ලබත්වා කියන මෛත්‍රී ශුන්‍ය දිනමෝදන් කරමු. එවාගේම සාමනාරක්ෂක ලෝකපාලක ආත්මාරක්ෂක ඉෂ්ට දේවතා මණ්ඩලය මේ විදිහට අනුමෝදන් වෙත්වා අපිවත් සාසනයන් මේ සමදෙනාම සමදෙනාගේම විවන් කරවල ඉඩකඩන් යානවා දූදරුවන් ආදී සෑම දෙයකම සෑම දෙනාටම මැනවින් දේවාරක්ෂාව ලබා දෙත්වා දෙවියොත් ලැබූ අභිනව ඥාන වලින් කාන්ත නිවන් සුව ලබත්වා කියලා දෙවියන්ට නෝදන් කරමි. සියලුකින් දෙවියන් උපතින් පස්සාන දායකානකාරී කින්නක් සම්දනාගත් මේ උතුම් කුසලයේ මහත්ඵල මහානි සම්සභාවපත් වේවා. ආයාරෝග්‍ය සම්පත්තිය නිවන් අවබෝධ කරගන්න වාසනා ශක්තිය උදා වේවා. තම තමාටත් මේ වාගේ ඉක්ම කුසල ධර්මයක් මුදුන්පත් කරගෙන දැනිට කරගත් උදාාරක කුණ්‍ය සත්‍යයේ දැනට වන වටිනා පුණ්‍ය ශක්තියන් දාබලෙන් රත්නත්‍රයේ පිහිටින් දෙවියන් එකවරලින් කල්යාණික ගුරුතුමන් වහන්සේලාගේද මෛත්‍රී පූර්වාංගා සුවාන බලයෙන් එකක් කාන්තියක් යන සිල්ලක් ඇතුව ප්‍රතේ පාරමී ශක්තියෙන් මුදුන්පත් කරගන්න වාසනා ශක්තිය උදා වේවා කියලා මෛත්‍රී ප්‍රාර්ථනා කරගෙන දැන් පිළිදේශනා පවත්වන දෙවියන් සහිත ලෝකයා පිච්ච සම්මෝදන් කරන තුරුණන් සමාකරගෙන අපේ ප්‍රාර්ථනා සියල්ලක් නිරෝපත් වේවා කියන ප්‍රාර්ථනා කරගන්නවා.